නියම කරා. කමිටුවේ යෝජනා විතරයි නියෝජන ඕක නෙවෙයි අවසානයේ ඒක ඒ report එක දැන් UN එකට ඇවිල්ලා UN එකට අවසාන පිළිගව 24 වෙනිදාට ගන්නවා. දැන් ඊට පරිබාහිරව ඇමරිකාව ඉදිරිපත් කරපු යෝජනා ඇවිල්ලා තියෙනවා. ඒක ඇති hybrid එකක් නෑ. ඒකේ තියෙන්නේ දේශීය. කියන්නේ domestic inquiry එකක් තමයි ඒගොල්ලෝ propose කරන්නේ. ප්‍රධානම රටවල් ඔක්කොම එකඟයි දේශීය ආන්දෝලන ඒ යෝජනාව එන්නේ අවසානයේදී සියලු එකඟතාවයකින් ඔක්කොම එකඟතාවයකින් එන අවසාන යෝජනා පිළිවෙල තමයි UN එකට 24 වෙනිදාට දාන බලාපොරොත්තු. ඒ දේශීය ආන්තරණයකට සමාජාලාට කියන්න පුළුවන් පිටරට තාක්ෂණික සහාය ලබා ගන්නට ඒක එහෙම නැත්නම් පිටරට උපදෙස් ලබා ගැනීම කියලා කැලලා කියන්න පුළුවන්. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපති පත් කරා. අපි බලමු අවසාන වාර්තාව කොහොමද සම්මත වෙන්නේ. දැනින් තමයි රාජ්‍ය ඒක ක්‍රියා කරන්නේ.